හිතන්න පුළුවන් හැම සැප සම්පතක්ම විශාල ධනස්කන්ධයක්ම උරුම වෙලත් කෙනෙක් ඒ හැමදේම අතෑරලා සත්‍යය හොයාගෙන යන්න තීරණය කරන්නේ ඇයි? අද අපි කතා කරන්නේ ඒ වගේ පුදුම හිතන තීරණයක් ගත්ත රට්ටපාල කියන තරුණයාගේ කතාව ගැනයි. මේක ධනයට වඩා ප්‍රඥාව තෝරා ගැනීම ගැන ගැඹුරු විග්‍රහයක්. බලන්න මේ වචන දිහා. මේකෙන් කෙලින්ම කියවෙන්නේ ධනය සහ තෘප්තිය කියන්නේ දෙකක් කියලයි. සල්ලි තිබ්බ පලියට සතුට ලැබෙන්නේ නැහැ කියන එක. රට්ටපාලගේ ජීවිත කතාව හරහා ඇත්තට මේ සැබෑ තෘප්තිය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට අපි පිළිතුරක් හොයමු. ඉතින් අපේ මේ විග්‍රහය දිගහැරෙන්නේ කොටස් හතරකින්. අපි පටන් ගන්නේ රට්ටපාලගේ පෞද්ගලික අදිෂ්ඨානයෙන් ඊට පස්සේ ආ මොහොන දෙන පරීක්ෂණ ගැන කතා කරනෝ අවසානයේට මේ කතාවෙන් අපේ ජීවිතවලට එකතු කරගන්න පුරුවන් විශ්වීය සත්‍යයන් මොනවද කියලා බලනවා. හරි එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මෙතනදී තමයි මේ කතාවේ කතානායකයා රට්ටපාලව අපිට මුලින්ම මුණ ගැහෙන්නේ. රට්ටපාල කියන්නේ නිකම්ම නිකම් තරුණෙක් නෙමෙයි. එයා ධනවත් පවුලක එකම දරුවා. හැබැයි දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ එයාගේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. එයාගේ තේරෙනවා මේ ගී ජීවිතයේ තියෙන බැඳීම්, වගකීම්, සැප සම්පත් එක්ක මේ විමුක්ති මාර්ගයේ උපරිමටම යන්නේක කරන්න බැරි දෙයක් කියලා. ඒ තීරණය එන්නේ ක්ෂණිකව. කිසිම දෙගිඩියාවක් නැහැ. හැමදේම අතහැරලා පැවිදි වෙන්න ඕන. හැබැයි එයාගේ ගමනට ලොකුම බාධකේ වෙන්නේ කවුද? එයාට වැඩියෙන්ම ආදරය කරපු අය. තමන්ගේ එකව දරුවා නැති වෙයි කියලා බය වුණු එයාගේ දෙමව්පියෝ. දෙමව්පියෝ මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. හැබැයි රට්ටපාලගේ අදිෂ්ඨානය කොච්චර ප්‍රබලද කියනවනම් එයා කියනවා එක්ක පැවිද්ද නැත්නම් මරණය කියලා. කෑම බීම නැටුව බිම දිගා වෙලා මාරාන්තික උපවාසයක් පටන් ගන්නවා. අන්තිමටම තමන්දි පුතා මැරී කියලා බය වුණු දෙමව්පියෝ එක කොන්දේසියක් පිට අවසර දෙනවා. ඒ තමයි පැවිදි වුණාට පස්සේ ආයෙමත් ඇවිත් තමන්ම බලන්න ඕන කියන එක. හොඳයි. දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගියා. රට්ටපාල තමන්ගේ අධ්‍යාත්මික ගමනේ ඉහළම ඉලක්කය ඒ කියන්නේ සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. දැන් තමයි අර එදා දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න වෙලාවෙ විත්තේ ඉන්නේ. ඉතින් මේ උතුම් தത്വයට පත් වුණාට පස්සේ එතුමා දෙමව්පියන්ට වුණු පොරොන්දුව ඉටු කරන්න තමන්ගේ ගමට ආයමොත් වඩිනවා. හැබැයි ඒ හමුවීම කවුරුත් බලාපොරොත්තු වුණු විදිහකට වුණේ නැහැ. හිතන්නකෝ මේ සිදුවීම පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේම තාත්තා තමන්ගේ පුතාව අඳුනගන්නේ නැතුව අපහාස කරනවා. පස්සේ සේවිකාවක් කටහඬින් අදරගත්තට පස්සේ තමයි පහුදා දානයකට ගෙදරට ආරාධනා ලැබෙන්නේ. ඔන්න එතනදි තමයි එතුමා අතෑරලා ආපු ලෝකය එයාගේ සම්පූර්ණ බලයෙන් එයාව ආයමත් නවත්ත ගන්න උත්සාහ කරන්නේ. ඉස්සෙල්ලාම තාතරතරන් කඳු ගොඩ ගහලා පෙන්නලා කියනවා පුතේ මේ සිවුරු අතෑරලා මේ ඔක්කොම භුක්ති විඳින්න කියලා. ඊළඟට යාගේ හිටපු බිරිඳවරු ලස්සනට ඇඳ පැලඳගට ඇවිත් ආයාචනා කරනවා. හැබැයි දැන් රට්ටපාල හාමුදුරුවෝ මේ හැමදේම දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සැහැකින්. එතුමා දකින්නේ බැඳීමක් නෙවෙයි මේ හැමදේකම තියෙන අනිත්‍ය ස්වභාවය. ඉතින් ශරීරයේ මේ අනිත්‍ය ස්වභාවය ගැන ගාථා කිහිපයක් දේශනා කරලා තමම් දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න පවුලේ අයව එතන තියලා එතුම ආයමත් නිහඬවම උයනට වඩිනවා. ඔන්න ওই සිදුවීමෙන් පස්සේ දවයි අපි මේ කතාවේ වැදගත්ම දාර්ශනික කොටසට එන්නේ. ඒ තමයි රහතන් වහන්සේ නමක් වුණු රට්ඨපාල හිමියන් සහ ඒ ප්‍රදේශයේ පාලකයා වුණු කෝරවේ රජතුමා අතර ඇතිවෙන සංවාදය. රජතුමාට මේක හිතාගන්නවත් බෑ. සාමාන්‍යයෙන් කෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගියාම, ලෙඩක් හැදුනාම, සල්ලි නැති වුනාම, හැබැයි රට්ටපාල තරුණයි, නිරෝගී කෝටිපතියෙක්. ඉතින් රජතුමා කෙලින්ම අහනවා. ඔබට කිසිම අඩුවක් තිබුණේ නැත්නම් ඇයි මේ හැමදේම අතෑරියේ කියලා. එතකොට රටපාල හිමියන් පැහැදිලි කරනවා තමන් පැවිදි වුණේ පුද්දලිකව විච්ච පාඩුවක් නිසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ විශ්වීය සත්‍යයන් හතර අවබෝධ කරගත්ත නිසා කියලා. පළවෙනි එක ලෝකය අස්තිරයි. ඒක නිතරම වෙනස් වෙනවා, ගසාගෙන යනවා. රටපාල හිමියන් රජතුමාට මතක් කරනවා රජතුමනි ඔබ තරුණ කාලේ කොච්චර ශක්තිමත්ද? හැබැයි දැන් වයස 80 දී දුර්වල වෙලා නේද කියලා. බලේ තරුණකම මේ හැමදේම කාලයත් එක්ක නැතිවලා යනවා. කිසිම දෙයක් ස්ථිර දෙවනි කාරණය මේ ලෝකේ ඇත්තටම ආරක්ෂාවක් නැහැ. එතුමා රජතුමාගේ මහණෝ ඔබට තියෙන නිදන්ගත රෝගයේ වේදනාව ඔබේ ඥාතීන්ට බෙදා ගන්න පුළුවන්ද කියලා. රජතුමා කියනෝ අනේ බෑ ඒක මම තනියම විඳින්න ඕන කියලා. ඒකෙන් පේනෝ අපේ ගැඹුරම දුක් වේදනාවලදී අපි ඇත්තටම තනි වෙලා කියලා. තුන්වෙනි එක අපිට කියලා ඇත්තටම කිසිම දෙයක් අයිති නැහැ. හැමදේම දාලා යන්න වෙනවා. රටපාල හාමුදුරුව අහනවා රජතුමනි ඔබ මරුණාට පස්සේ මේ ධනස්කන්ධය අරගෙන යනවද කියලා. රජතුමා පිළිගන්නවා බෑ මාත් එක්ක යන්නේ මම කරපු දේවල් විතරයි කියලා. ඒ කියන්නේ අපි මේ භෞතික දේවල් වල తాවකාලික භාරකරුවෝ විතරයි. අන්තිම සහ හතරවන සත්‍ය ලෝකයේ අසම්පූර්ණයි අපි තණ්හාවේ වහල්ලු. රජතුමනි ඔබට දැනටමත් විශාල රාජ්‍යයක් තියෙනවා. තව එකක් දිනාගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක කරනවද කියලා. රජතුමා කියනවා ඔව් කරනවා කියලා. මේකෙන් පැහැදිලි තණ්හාවට සීමාවක් නැහැ. ඒක කවදාවත් සෑහීමකට පත් කරන්න බැරි පිපාසයක් වගේ. මේ ගැන්වීම ඇහුවම රජතුමා පුදුම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණා හතරේ තියෙන ගැඹුරු සත්‍යය රජතුමා ඊ මොහොතේම පිළිගන්නවා. හරි අවසාන වශයෙන් රට්ටපාල හාමුදුරුවෝ තමන්ගේ සම්පූර්ණ අවබෝධය සාරාංශ කරලා හරිව බලවත් ගාථා කීපයක් දේශනා කරනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම දිනාගත්තත් කෙනෙක්ට තෘප්තිමත් වෙන්න බෑ. මිනිස්සු මැරෙන්නේ තමන්ගේ ආසාවන් ඉටු කරගන්න බැරුව. ඒ කියන්නේ භෞතික දේවල් රැස් කරන එකෙන් කවදාවත් සැබෑ සතුටක් හොයාගන්න බෑ කියන එකයි. මරණය යන වෙලාවට අපේ ඥාතීන්ට, යාළුවන්ට, සල්ලිවලට කිසිව දෙයකට අපිව බේරගන්න බෑ. ඒ මොහොතේ අපි තනිවමයි. අපේ ලෝකයේ තියෙන හැම බැඳීමක්ම ඒ වෙලාවට අර්ථයක් නැති වෙලා යනවා. අපි හම්බ කරපු හැමදේම උරුමකාරයන්ට යනවා. හැබැයි අපිත් එක්ක එන්නේ එකම දෙයයි. ඒ තමයි අපි කරපු දේවල් එහෙම නැත්නම් අපේ කර්මය අපේ අනාගතය තීරණය කරන්න එකම සැබෑ වස්තුව එකම සැබෑ උරුමය ඒක විතරයි. ඉතින් රෂ්ටපාලගේ කතාව අවසානයේදී අපි හැමෝගෙන්ම මේ ගැඹුරු ප්‍රශ්නය අහනවා මේ ජීවිතය මෙච්චරම කෙටි නම් මෙච්චරම අස්තිරයි නම් අපි ඇත්තරම රැස් කරන්න ඕන සැබෑම ධනය මොකක්ද